කාරුණික සදහැති පින්වතුනි යම්කිසි අසරුවෙක් තමන්ගේ අස්සයන් අර සිව්මංසලේ එහෙම නැත්නම් හතරමං හන්දියේ තමන්ට අවශ්‍ය විදිහට ඉදිරියට හෝ වම් අත පැත්තට දකුණු අත පැත්තට හෝ පසුපසට යන මේ විදිහට තමන්ගේ අශ්ව රථය පදවන්න අසුරු සැනකින් සමත් වෙනවා කියලා කියන්නේ එයාට මහ පුදුම විශ්වාසයක් තියෙනවා තමන්ගේ අශ්වයන් කිහිප දෙනා තමන් ලබා දෙන විධානය හරියටම තේරුම් අරගෙන ඒ විධානයට අනුව ඒ රතය ඉදිරියට පසුපසට හෝ එක් පැත්තකට ධාවනය කරන්න ඒ අශ්වය සූදානම් ඉන්නවා ඒ සඳහා ඒ අසරුවාට බොහෝම හික්මීමක් ඇති ඒ වගේම තමන්ගේ ගමනාන්තයේ පිළිබඳ දන්න ඒ වගේම ඒ ගමනාගමනයට සුදුසු විදිහට පුහුණු කරන ලද අශය කිහිප දෙනෙක් අවශ්‍යයි. ආන් තථාගත බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේගේ දේශනාවේදී පැහැදිලි කරන්නේ ওই කාරණාවමයි. තමන්ගේ ශ්‍රාවකයෝ සසුනට එළඹුණාම ඒ ශ්‍රාවකයෝ උන්වහන්සේ යම් තැනකට දිශානති කරන්න දිශාගත කරන්නට අපේක්ෂා කරනවාද හැබෑ වූ ආයති සංවරය තුළ ස්වයං විනයක් තුල ඒ භික්ෂූන් වහන්සේලා ඉන්න නිසාම උන්වහන්සේලාට පෙන්නන නිසි මාර්ගයේහි පහසුවෙන් ගමන් කරවීමේ හැකියාව තථාගත බුදුරජාණන් වහන්සේට පවතිනවා කියලා. සදහැවතුනි මේ කියන මේ හරි අපූරු ලස්සන මනෝඥ උපමාව ඇතුලේ ඔබට පැහැදිලි වෙනවා එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ගමන් කරන්නට බලාපොරොත්තුවෙන් එහෙම නැත්නම් සූදානමින් තමන්ගේ සසුනට ඇතුළු වෙන භික්ෂුන් වහන්සේලා කොයි තරම්නම් තමා තුළ ආයති සංවරයක් ස්වයං විනයක් සකස් කර ගත යුතුයද යන වග ඔය කියන කාරණාව නිසාමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තරමක් දුරට ගැඹුරු වෙන්නේ සදහැවතුනි යම් කිසි රියදුරෙක් තමන්ගේ රතය යම් පහසු විදිහකට ඒ මාර්ගයකට පිටුපසට හෝ ඉදිරියට ධාවනය කරලා ඊටාම අපහසු තැනකදී ඒ රතය තමන්ට පුළුවන් විදිහට බොහොම පරිස්සමෙන් දක්ෂ ලෙස හසුරවන්න දක්ෂ වෙන්නේ යම්සේද ආන් ඒ විදිහට ශාසනයට එළඹෙන භික්ෂුව හෝ ඒ ශාසන චර්යාවෙහි නිරත වෙන්න කැමති උපාසික උපාසිකාවන් හෝ හසුරවන්ට පුළුවන්කම බුදුරජාණන් වහන්සේට ලැබෙනවා කියලා කියන්නේ අර රියදුරා තමන්ගේ රතය මනාව හසුරවන්න නම් මනා දක්ෂකමක් රතය එළවීම පිළිබඳව ඔහුට තිබෙන්න ඕනේ ඒ වගේ ආර්ය විනයෙහි ගමන් කරන කෙනාටත් ආන් එහෙමනම් ඒ ගමන් කරන මාර්ගයේ පිළිබඳ යම් අවබෝධයකොත් ඒ වගේම තමා පිළිබඳ හොඳ අවබෝධයකොත් තමා තුළ මනා විනයකුත් පැවතිය යුතුයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය මාර්ගයේ දේශනා කරන විට විස්තර සහිතව ඊටා පැහැදිලිව දේශනා කරලා තියෙනවා ඒ දේශනාව ශ්‍රවණය තුළින් කෙනෙකුට තමන්ගේ ආර්ය විනයෙහි ගමන් කිරීම බොහොම පහසු වෙනවා සදහැවතුනි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ඍජුවම දිශාගත වෙන්නේ මේ සසර දුක නිවීම කියන කාරණාවට. හැබැයි එතනින් මෙහා බොහෝම පරීක්ෂාවෙන් පරිශීලනය කරනවා නම් තථාගත ධර්මයේ තුල තිබෙන ආර්ය විනය වෙනුවෙන් උගන්වන සමහර කාරණාවන් එදිනෙදා සමාජමේ ජීවිතයේ යම් ගැටලු දුරු කර ගන්නටත් භාවිතයට ගන්න පුළුවන් විශේෂයෙන් අද දවසේ මේ දේශනාවේ මාතෘකාව හැටියට මා යොදාගත්තේ ධම්මපදයේහි යමක වර්ගයේහි එන එක්තරා ගාථාවක් මේ ගාථාවෙන් දේශනා වෙන කාරණාව තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ යහපැවැත්ම සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරගන්නට නම් ඒ වගේම වීරයවන්තව ජීවත් වෙන්නට නම් අලසකම දුරු කරගන්නට නම් තමා ගන්නා ආහාරයේහි පමණ දැනගෙන ගත යුතු බව සදහැවතුනි ආර්ය විනය තුලත් ආහාරයේ පිළිබඳව යම්කිසි කාරණාවන් සඳහන් වෙනවා. අපි හැම කෙනෙකුම බෞද්ධ සමාජයේ ඉන්න දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේලාට තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විකාල භෝජන ශික්ෂා පදයක් පනවලා තියෙනවා විනය පිටකයේහි මේ විකාල භෝජන ශික්ෂා පදය අපි දන්න සාමාන්‍ය ව්‍යවහාරයේ ඇතුලේ අපි දන්නේ රාත්‍රී ආහාරයෙන් භික්ෂූන් වහන්සේලා වැළකී සිටිය යුතුයි කියන කාරණාව හැබැයි විකාල භෝජනය කියන මේ ශික්ෂාපදයේ ඇතුලේ මේ සංකල්පය ඇතුලේ මේට වඩා පැතිරුණු සහ විහිදුණු මහා ගැඹුරු අර්ථයක් ගම්‍යමාන වෙනවා කාරුණික සදැහැති පින්වතුනි විකාල භෝජනය කියන මේ වචනය ඇතුලේ මධ්‍යම යාමේ ඉක්මීමෙන් පස්සේ එහෙම නැත්නම් දහවල් කාලයේ ඉක්මවීමෙන් පස්සේ ආහාර නොගැනීම කියන කාරණාවට එහා පැත්තේ තව කාරණා කිහිපයක්ම තියෙනවා. එවෙන් එකක් දෙකක් පැහැදිලි කළොත් එක් කාරණාවක් තමයි තමන්ගේ කුසෙහි තියෙන ඉඩ ප්‍රමාණය අවබෝධ කරගෙන තමන්ගේ ශරීරයට අවශ්‍ය සහ තමන්ගේ ශරීරයට දැරිය හැකි ප්‍රමාණයේ ආහාර ප්‍රමාණයක් ගැනීම කියන කාරණාව විතක බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ බද්දාලි කියන සූත්‍රයේදී මේ කාරණාව පැහැදිලි කරනවා තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ එක තැනකට එකතු කරපු බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පැහැදිලි කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ හැටියට තමන් වහන්සේ උදේවරුේ එක් වේලක් පමණක් වළඳනවා ඒ එක් වේලක් පමණක් වැළඳීම තථාගතයන් වහන්සේට ප්‍රමාණවත් වෙනවනම් ඔබ වහන්සේලාටද පුළුවන් උදෑසන වරුවේ පමණක් මේ දාණය වළඳලා තමන්ගේ ආහාරය ලබාගෙන මේ ජීවිතයේ ශාරීරියේ පවත්වාගෙන යන්න කියලා. ඒ වෙලාවේ බද්දාලිය කියන ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා ස්වාමින් වහන්සේ ඔය ශික්ෂාපදය ආරක්ෂා කරන එක මට නම් ඉතාම අපහසු දෙයක්. එනිසා ස්වාමීනි මේ ශික්ෂාපදේ මා සමාදන් වෙන්නේ නැහැයි කියලා. වස්තු මාසයේ අවසාන වෙන තැනදී අර වික්ෂුන් වහන්සේ පමණක් විකාල භෝජන කියන ශික්ෂාපදය ආරක්ෂා නොකොට විපිලිසර බවට ලැජ්ජාවට පත් වෙනා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා නැවත වතාවක් තමන් වහන්සේද මේ ශික්ෂාපදේ සමාදන් වෙලා ආරක්ෂා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා. කාරුණික සදැහැති පින්වතුනි භික්ෂු විනයට අදාළ කොට ඇති මේ ආහාරය සම්බන්ධ යම් පැනවීම විශේෂයෙන් ගිහියන් හැටියට සමාජ ජීවිතයක් ගෙවන ඔබටත් බොහොම ඵල ප්‍රයෝජනයක් ඇති කාරණාවක් හැටියට අපිට ගලප ගන්න පුළුවන් මා මේ දේශනාව ඇතුලේ මුලදී දේශනා කළා ඔබට මතක ඇති තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ සසර දුක නිවීම පිණිස භාවිත කළා වගේම සමහර කාරණාවන් ඒ ආර්ය විනයට අදාළ වුණත් ඒ ආර්ය විනය වෙනුවෙන් දේශිත සමහර කාරණාවන් ලෞකික ජීවිතයේ සුවපත් භාවය ඇති කර ගන්නටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රයේ විටක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සල්ල හුක බුද්ධි එහෙම නැත්නම් සැහැල්ලු ගති පැවතුම් ඇති බව කියන කාරණාවක්. කෙනෙකු තමන්ගේ ජීවිතයේ සැහැල්ලු ගති පැවතුම් ඇති බව ඇති කර ගන්නටත් ඒ වගේම යෑම් ඊම් ඉඳීම් හිටීම් කියන මේ සතර ඉරියව්ව පවත්වා ගැනීමේදී කාර්යශූර විය යුතුයි වගේම ඊටාම පහසුවෙන් තමන්ගේ ශරීරයේ හසුරුවන මට්ටමට පවත්වා ගත යුතුයි. එනිසා යම්කිසි කෙනෙක් තමන්ගේ ශරීරය තමන්ට හසුරවන්න පුළුවන් මට්ටමට පවත්වා ගත යුතුයි කියන කාරණාවේදී ඔය හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි ආහාරයේහි පමණ දැනගෙන ආහාර ලබා ගැනීමෙන් පමණක්මයි Tamanට පුළුවන් විදිහට හසුරවන්න පුළුවන් සිරුරක් ලැබීමේ හැකියාව තියෙන්නේ. විශේෂයෙන් මේ කාරණාවමයි තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආර්ය විනය පනවන වෙලාවේ විකාල භෝජන කියන මේ සංකල්පය ඇතුලේ එකතු කරන්නේ විශේෂයෙන් සතර සතිපට්ඨානය වඩන කෙනෙක් භික්ෂුන් වහන්සේලා හැටියට වේවා ගිහියන් හැටියට වේවා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් එයාට තියෙන්න ඕනේ කියන වටිනා ගුණාංගයක් තමයි జాగරියාන යෝගය. జాగරියාන යෝගය කියලා ධර්මයේහි පෙන්වන්නේ නිදිමැරීමේ හැකියාව. විශේෂයෙන් ඒ නිසාමයි තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ශික්ෂාපදය ඇතුලේ දේශනා කරන්නේ විනයක් හැටියට පනවන්නේ මධ්‍යම යාමයේ ඉක්මවීමෙන් පස්සේ දහවල් කාලයෙන් පසුව ආහාර ගැනීමෙන් වළකින්න කියලා. මොකද යම් කෙනෙක් ප්‍රමාණය ඉක්මවා හෝ එහෙම නැත්නම් රාත්‍රී යාමේහි ආහාර ලබා ගැනීම තුළ වෛද්‍ය විද්‍යාත්මකව පවා ඔපුවන කාරණාවක් තමයි අපේ උදරය ආමාශය ආහාරයෙන් පිරුණහම මේ ආහාරය ශරීරයට අවශෝෂණය කර ගැනීම සඳහා ආමාශය සහ උදරයේ තියෙන බඩවැල් ආශ්‍රිතව ශරීරයේ හැම තැනකම දුවන ලේ ධාතුව එතෙන්ට එකතු වෙනවා ආහාර අවශෝෂණය කිරීමේ උවමනාව නිසා. ආන් ඒ වෙලාවට අපේ මොළයේ හිටින ලේ ධාතුව පවා උදරය ළඟට සම්ප්‍රාප්ත වෙනවා එකතු වෙනවා. එනිසා මොළය තීරණය කරනවා මේ මොහොතේදී මොළයට අවශ්‍ය කරන ලේ ධාතුව ඒ වෙලාවේ අඩුකම නිසා මොළය නිද්‍රාවටපත් වෙනවා ආන් අපි එදිනෙදා සමාජයේ බුද්ධිමත කියලා සඳහන් කරන්නේ ওই කාරණාව. එනිසා වෛද්‍යවරු උනා දෙන උපදේශයක් තමයි රාත්‍රී ආහාර ගන්න කෙනෙක් වුණත් එයා නිින්දට පැය දෙකකට හෝ තුනකට පෙර ආහාරය ලබා ගන්න එහෙම නොවුනොත් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් කියන කාරණාව. තථාගත බුදුරජාණන් වහන්සේ එක තැනකදී පෙන්නනවා ආහාර ලබා ගැනීමේදී අපේ උදරය එහෙම නැත්නම් ආමාශය කොටස් හතරකට මනසෙන් බෙදාගෙන එයින් කොටස් දෙකකට පමණක් ආහාර පුරවගෙන එක කොටසකට ජලය පුරව ගන්න කියලා. මේ කාරණාවත් ඔබ වෛද්‍යවරුන්ගෙන් විමසුවොත් ඒ ඇතෝ කියාවි බොහොම හරි කියලා. මොකද අපේ උදරයේහි ආහාර අපි ගිලිනකොට ඒ ආහාර ගමන් කරන උදරයේ දක්වා ආමාශය දක්වා ගමන් කරන ආහාර මාර්ගයේ ආහාර නලය ආමාශයේ ආශ්‍රයේදී හිරවීමකට ලක් වෙලා තියෙනවා එහෙම නැත්නම් සංවෘත බවට පත් වෙලා තියෙනවා යම් කිසි කෙනෙක් උදරය එහෙම නැත්නම් ආමාශයේ ਸਰව සම්පූර්ණ පිරෙන විදිහට ආහාර ලබා ගත්තොත් මුඛයේ සිට ගම ආහාර ගමන් කරන ආහාර නාලයේ විවෘත වීමකට ලක් වෙනවා ආන් ඒ නිසා නිරන්තරයෙන් උදරයේ තියෙන ආහාර ඔක්කාරයට එනවා කියලා එදිනෙදා විවහාරය අපි භාවිත කරනවා නැවතත් ආහාර මාර්ගයේ දිගේ ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. උදරයට යම්කිසි ආහාරයක් වැටුනහම උදරයට වැටුණු ඒ ආහාරය ඔබ හැම කෙනෙක්ම දන්නවා ආහාර දිරවීම සඳහා තිබෙන අම්ලයක් උදරයේදී මේ ආහාරات එක්ක මිශ්‍ර වෙනවා. ඒ අම්ලය උදරයට ආමාශයට දරා ගන්න පුළුවන් වුණා. එතනින් උඩට තියෙන ආහාර ගමන් කරන නාලයට ඒ අම්ලය පැමිණියොත් ඒ අම්ලය උදරා බාධා ඇති කරනවා විතරක් නෙවෙයි අර නාලයේ දිගේ යම් තුවාල ඇති කරනවා. ඒ නිසා සමහරක් වෙලාවට අපි මේක ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් උදරයේහි තුවාල කියලා එදිනෙදා ව්‍යවහාරේ භාවිත කරනවා තමයි. ඒකට හේතුව හැටියට ගොඩක් අය හිතන්නේ අඩු ආහාර ගැනීම. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව හොයලා බලපුවහම ඔබ වටහා ගනීවි මේ කියන රෝගයට ප්‍රධාන හේතුව වෙන්නේ ආහාර අඩුවෙන් ගැනීමට වඩා පමණ ඉක්මවා ආහාර ගැනීම. එනිසා ආන් ඔබ වටහා ගන්න මේ කාරණාව ඇතුලේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි විකාල භෝජනයේ කියන මේ ශික්ෂා පදේ පනවන්නේ පැහැදිලිවම භික්ෂුන් වහන්සේලාට අර අපි පෙර සඳහන් කළ జాగරියාන යෝගය පුරුදු කරන්න වඩන්න මොකද උන්වහන්සේලා කුසීත වූ හීන වූ වීරයෙන් යුක්ත වුණොත් කවදාවත් උන්වහන්සේලාට තමන්ගේ සසර ජීවිතය අවසන් කිරීම කියන අරමුණට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ඔය ඇතු හැම කෙනෙක්ම ධර්මයේහි අහලා තියෙනවා බොජ්ජංග කිහිපයක් පිළිබඳව ඒ බොජ්ජංග අතරින් පස්සද්දි සම්බොජ්ජංගය කියලා කියන්නේ ගතේ සහ සිතේ සැහැල්ලුව. ගතෙහි සහ සිතෙහි සැහැල්ලුව ඇති කරගන්නට නම් සිතේ සැහැල්ලුව ඇති කරගන්නට නම් ගතේ සැහැල්ලුව තිබිය යුතුයි. ගතේ සැහැල්ලුව ඇති කරගන්නට නම් හොඳ නිරෝගී කායක් නිරෝගී ශරීරයක් තියෙනට අවශ්‍ය කරනවා. ආන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි මේ ශික්ෂාපදය පනවන්නේ. නමුත් ඒ ශික්ෂාපදයේ ඇතුලේ දිනදා අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් කාරණා නම් කොච්චර තියෙනවද කියන එක ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන අතරේ සිහියට ගන්න. කාරුණික සදැහැති පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඇතුලේ උගන්වන ආහාරයේහි මත්ඤ්‍යතාව නොදන්න කෙනා ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා උපමා කරනවා දි รา ගිය බොහොම දුර්වල වූ ගසකට තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් පමණ ඉක්මවා ආහාර ලබා ගන්නවා නම් ආහාරයේහි පමණ යා නොදන්නවා නම් මාරයා එයාව තමන්ගේ ග්‍රහණයට ගන්නවලු හරියට මහ විශාල හුළඟකට දුර්වල ගහක් බිමට දාන්න පුළුවන් වගේ ඔය හැම කෙනෙක්ම අහලා තියෙන හරි අපූර්ව චරිතයක් තමයි බෞද්ධ සාහිත්‍යයේ අපිට හම්බෙන කොසල් මහ රජුරෝ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදිහට කොසල් මහ රජතුමා ආහාර නැලියක් අනුභව කළා කියලා අපි අහලා තියෙනවා හැමදාකම වගේ යාට පුරුද්දක් තිබුණා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදෙන්න කොසල් මහ රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචියේ යෙදුණත් තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කළත් කිසිම දවසක සෝවාන් ඵලයවත් ලැබුවයි කියලා අපි අහලා නැහැ. සවැත් නුවර කෝටි 7ක් මිනිස්සු ජීවත් වෙනකොට ඒ මිනිස්සුන්ගෙන් කෝටි 5ක් සෝවන් ඵලය ලැබුවා කියලා ධර්මයේ විග්‍රහ වෙද්දී ආන් කොසල් මහ රජුරවන්ට රජුරුව වෙලක් කෝසල සංයුක්තයේ යනුවෙන් වෙනම විශාල ධර්ම කොටසක් එයා වෙනුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබුණා. එයාට අඩුම තරමේ ධර්මයේ තේරුම් අරගෙන එදා යුගයේ හිටපු ධර්මයේ තේරුම් ගත්ත මිනිස්සුන්ට සාපේක්ෂව යම්කිසි මට්ටමකට හෝ මේ ධර්ම විනය තුල ගමන් කරන්න නොහැකි වුණේ එහෙමනම් කුමන කාරණාව නිසාද කියනක ඔබට වැටහෙනවා ඇති. සදහැවතුනි වැඩිපුර කෙනෙක් ආහාර ලබා ගත්තොත් එයා නිද්‍රාවටපත් වෙනවා. එදිනෙදා ව්‍යවහාරයේ අපි කියන්නේ බුද්ධිමත කියලා මේකට ආන් පෙර සඳහන් කළා වගේ අපේ ආමාශය ආහාරයෙන් පිරෙනකොට ශරීරයේ සියලු ශක්තිය මේ ආහාර ශරීරයට අවශෝෂණය කරගන්නයි එකතු වෙන්නේ. ඒ නිසා මොළයට අවශ්‍ය කරන මොළයේහි මනසෙහි ක්‍රියාකාරීත්වයට ඕන කරන ශක්තිය ශරීරය තුල නැහැ. ඒ නිසා මොළයට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ අලුත් විදිහේ චින්තනයක් ගොඩනගන්න, නව නිර්මාණයක් කරන්න. විශේෂයෙන් සමහරක් වෙලාවට අපේ මව්වරු පවා මේ කාරණාව හොඳින් සිහියේ තබා ගන්න ඕනේ කුඩා දරුවන් සම්බන්ධව පුංචි කාලේ අපේ අපේ දරුවන් ආහාර හරි අඩුවෙන් ගන්නේ කියන ප්‍රශ්නයට මුහුණ දීලා කුරුල්ලෝ පෙන්නමින් සමහරක් වෙලාවට අම්මලා තමන්ගේ දරුවන්ට ආහාර කවනවා. ඒ නිසාම සමහරක් වෙලාවට දරුවන්ගේ උදරයට ආමාශයට දරන්න බැරි තරම් ආහාර ප්‍රමාණයක් අපි යොමු කරලා ඒ අයට තමන්ගේ ජීවිතේ පුරාම අධිපරිභෝජනයක් සමහර විට මේ උගන්වනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කළ යුතුයි අධ්‍යාපනය ලබන දරුවන්ට උනන් පමණ ඉක්මවා ආහාර ලබා දීම තුළ ඒ දරුවන් තුළ ඇති වෙන්නේ වීරයක් නම් නෙවෙයි ශක්තියක් නම් නෙවෙයි ආහාර ලබා ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන ශක්තිය ඇති කරගන්න එක ඒ ශක්තිය ඇති කර ගැනීම ඇතුලේ සමහරක් වෙලාවට ශරීරයේහි ශක්තිය නැතිවීම පවා වෙන්න පුළුවන් කියනක ඔබ බුද්ධියෙන් සිහිකට යුතු කාරණාවක් ඒ වගේම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ විතක දේශනා කරනවා බද්දාලිය කියන භික්ෂුන් වහන්සේට බද්දාලිය කියන සූත්‍රයේදී මහණෙනි යම් කිසි කෙනෙක් පමණ ඉක්මවා ආහාර ගැනීම තුළ ආන් එයාගේ කයෙහි යාම් ඊම් ඉඳීම් හිටීම් කියන සතර ඉරියව්ව පැවැත්වීමේ දුර්වලතාවය විතරක් නෙවෙයි ඇති වෙන්නේ එයාගේ ශරීරයේ රෝගී තත්වයට පත්වීම තුළ එයාගේ මනස පවා රෝගී තත්වයට පත්වෙන්න පුළුවන්කම පවතිනවා කාරුණික සදැහැති පින්වතුනි ඔය කාරණාවම තමයි අද සමාජය තුළ අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන් ලෝකයේහි බිලියන 7ක් මිනිස්සු ජීවත් වෙනකොට එයින් වසරකට මිය යන මිනිස්සු ප්‍රමාණයෙන් 164ක් 163ක අතර ප්‍රමාණයක් මිය යන්නේ ආහාර ප්‍රශ්න මුල් කරගෙනයි සමහරක් වෙලාවට ආහාර ඌනතාවය නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ආහාර අධිපරිභෝජනය නිසා වෙන්න පුළුවන් ලෝකේ ඇතැම් ප්‍රදේශයක ඇතැම් රටවල් වල මිනිස්සු ආහාර හොයාගෙන ආහාර නැතිකම නිසා සැතපුම් ගණන් දුර ගෙවාගෙන ආහාර හොයාගෙන යනකොට සමහර රටවල් වල සමහර සමාජවල මිනිස්සු තමන් ගත්ත ආහාරය දිරවීම අපහසු නිසා ඒ ආහාරයෙන් ලබාගත් අනවශ්‍ය දේවල් ඉවත් කිරීමට සැතපුම් ගණන් පයින් ගමන් කරනවා අපි දැකලා තියෙනවා. එනිසා මේ කාරණා ද්විත්වයකට එකතු වෙන්න ඕනේ. තමන්ගේ පමන දැන ආහාර ගැනීම කියන කාරණාවේදී අවපරිභෝජනය සහ අධිපරිභෝජනය කියන මේ කාරණා දෙකම අපි ජීවිතේ පුරුදු කරගත යුතුයි ගලපගත යුතුයි කෙනෙකුට හිතෙන්න පුළුවන් විද්‍යාත්මකව තථාගත බුදුරජාණන් වහන්සේ මේ විනය ශික්ෂාපදයේ ඇතුලේ පනවන ලද කාරණාව සෞඛ්‍ය සම්පන්නද කියන එක මධ්‍යහන දවල් 12න් පස්සේ ආහාර වළඳන්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ පනවන මේ ශික්ෂාපදයේ ඇතුලේ වෛද්‍යවරු පවා වෛද්‍ය විද්‍යාත්මකව හිතන දෙයක් තමයි ආහාර වේලක් මගහැරීම සෞඛ්‍ය සම්පන්න නොවන බව. හැබැයි අපි අමතක නොකළ යුතුයි මේ කාරණාව මේ විනය බුදුරජාණන් වහන්සේ පනවන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට විග්‍රහ කර ගත්තොත් ඔබට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේලා මොනියම්ම අවස්ථාවකවත් වැරදි ප්‍රකාශයක් සිද්ධ නොකරන බව සදහැවතුනි එහෙමනම් වෛද්‍ය විද්‍යාත්මකව වුණත් බුදුරජාණන් වහන්සේ මේ කියපු කාරණාව තහවුරු විය යුතුයි සත්‍යයක් විය යුතුයිනේ සදහැවතුනි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි ඔබ වහන්සේලා සිව්පසය මත යැපිය යුතුයි ජීවත් විය යුතුයි කියලා මෙතනදී සිව්පසය හැටියට සඳහන් කරන්නේ මොනවද? පින්නපාත චීවර, සේනාසන, ගිලාන පත්‍ය, එහෙම නැත්නම් ගිලම්පස කියන මේ காரணා හතරනේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මේ විකාල භෝජන ශික්ෂාපදයේ පනවනකොට අනුශාසනා කරන්නේ, දේශනා කරන්නේ පින්නපාතේ එහෙම නැත්නම් ආහාර ලබා ගැනීම උදේවරුවට පමණක් සීමා කරන්න කියලයි. හැබැයි සවස් වරුවේහි උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඉඩ ලබා දෙනවා එහෙමනම් ගිලාන් පස එහෙම නැත්නම් ගිලාන ප්‍රත්‍ය වළඳන්නට පරිභෝජනය කරන්නට ආන් වෛද්‍ය විද්‍යාත්මකවද කියන කාරණාවක් පැහැදිලි කරන කාරණාවක් තමයි එක පැණිබීම බෝතලයක් වේවා එහෙම නැත්නම් යම්කිසි සරල දියරමේ ආහාරයක් වේවා කෙනෙක් එක් වේලකට ලබා ගන්නවා නම් සාමාන්‍ය දිනදා ජීවිතයේ ඔබ අපි ලබා ගන්න ආහාර වේලක අඩංගු වෙන කැරලි ප්‍රමාණයම ඔය කියන බීම වීදුරුවේ හිතේ විදිහටම අඩංගු වෙනවා කියලා. එනිසා ආමාශය අපිට අවශ්‍ය තරමට අපේ මනසට අවශ්‍ය තරමට පිරුණේ නැති වුණත් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ඔය කියන ගිලම්පස වීදුරුව ඇතුළේ අඩංගු වෙලා තියෙනවා. එනිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආන් සවස් යාමේ භික්ෂුන් වහන්සේලාට ගිලම්පසෙන් යැපෙන්න පුළුවන්කම පවතින්න පුළුවන්කම තියෙනවා. සැබෑවතනේ ඔබ අපි හැම කෙනෙක්ම දන්න දෙයක් පුංචි දරුවෝ පවා පාසල් වල ඉගෙන ගන්න දෙයක් තමයි රාත්‍රියට ආහාර ගන්න කෙනා බොහොම සරල සැහැල්ලු ආහාරයක් ගත යුතුයි කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ විනය ශික්ෂාපදයේ ඇතුලේ පනවපු කාරණාව ආර්ය විනය තුල ගමන් කරන භික්ෂු භික්ෂුණී ඔබතෝ සංඝයාට විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේ අධ්‍යාපනය ලබන පුංචි දරුවන්ටත් ඒ වගේම එදිනෙදා ජීවිතයේ බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔබ හැම කෙනෙකුටම එකසේ වටිනවා. ආන් එහෙමනම් ඔබ වටහාගත යුතුයි මේ දේශනාව ඇතුලේ කෙරෙන සංවාදය සරලව මේ විදිහට විග්‍රහ කරලා තථාගත බුදුරජාණන් වහන්සේ ආර්ය විනයෙහි දේශනා කරපු කාරණාව ඇතුලේ උන්වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රාවකයන්ට ආහාර ගත යුත්තේ ශරීරයේ පුෂ්ටිමත් බව සකස් කරගන්න නෙවෙයි ආහාර ගත යුත්තේ ශරීරෙහි ඔද තෙද ජවය වැඩි කරගන්න නෙවෙයි ඔබ වහන්සේලා ආහාර වැළඳිය යුත්තේ තමන්ගේ තරුණ මදයේ කාය ශක්තිය සහ රූප ශක්තිය වැඩි කර ගැනීම පිණිස නෙවෙයි මේ ආර්ය විනයෙහි ගමන් කිරීම පිණිස අවශ්‍ය කරන ජීවිතය පවත්වා ගැනීමට කායික මානසික ශක්තිය පවත්වා ගැනීමට පමණයි කියන එක. හැබැයි ගෘහ ජීවිතයක් ගෙවන ඔබට නම් මේ කාරණාව මේ විදිහටම ගලප ගන්න පුළුවන්ද කියලා ඔබ විතක හිතන්න පුළුවන් සදහැවතුනේ නැහැ. අවශ්‍ය වශයෙන්ම මේ කාරණාව මේ විදිහටම ඔබට ඔබේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. ඔබ මේ විදිහට කල්පනා කරලා බලන්න අපි එදිනෙදා ජීවිතයේ ගන්න ආහාර අපේ ආමාශයට හෝ අපේ සිරුරට අවශ්‍ය විදිහටද අපි ලබාගන්නේ එහෙම නැත්නම් අපේ මනසට අවශ්‍ය විදිහටද අපි ලබාගන්නේ සසර ජීවිතේ පුරාවටම ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන් පිනවලා පුරුදු වෙච්ච අපි අද මේ ජීවිතය තුලත් මේ රසනහර පිනවීමේ උවමනාව කරන කොටගෙනමයි ඉන්නේ සදහැවතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහැඟි ධර්ම කරුණක් මූලික ධර්ම කරුණකට අපි මෙතනදී යොමු වෙනවා. අපි කවුරුවත් එදිනෙදා ජීවිතයේ ගන්න ආහාර ගන්නේ අපේ ශරීරයට අවශ්‍ය විදිහට නෙවෙයි අපේ මනසට අවශ්‍ය විදිහටයි. නිරන්තරයෙන් සසර ජීවිතයේ රසම හුරු කරපු අපි පංච ඉන්ද්‍රියන් පිනවීම හුරු කරපු අපි හැම මොහොතකම ආහාරය කියන කාරණාවේදී පවා ආන් යොමු වෙන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ සියලු පංච ඉන්ද්‍රයන් අපේ පංචේන්ද්‍රයන් පිනවීම කියන කාරණාවටමයි සැබෑවතුනි ඒ නිසාම තමයි ලෝකේ ආහාර සංස්කෘතියක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි ආහාර කියන එක ලෝකේ මිල අධිකම තැන ඉඳලා ඒ වගේම ලාභ ලබන අධික ලාභ ලබන ආයතන පවා ආහාර මුල් කරගෙන බිහි වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ කියන කාරණාවම ආහාර නිෂ්පාදනය කරන ලෝකයේ පුරා දැවැන්ත විදිහට ආහාර හෝ බීම වර්ග ලෝකේ පුරා අලෙවි කරන සමාගම් ඔය මා පෙර සඳහන් කළ පංච ඉන්ද්‍රයන් පිනවීමට ඇති මිනිසුන් තුල තියෙන උවමනාව එහෙම නැත්නම් මානසිකත්වයේ හරි අපූර්වට භාවිත කරන විශේෂයෙන් ආහාර අලෙවිකරණයේ පිළිබඳව හසල දැනුමක් තියෙන හෝ හදාරන හෝ පරිශන කරන අය හරි අපූර්වට මේ කියන මානසිකත්වයේ මිනිසුන්ගේ අල්ලගෙන ඒක වෙළඳපොලක් බවට පත් කරගෙන තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන පෙළේ ආහාර අලෙවි සැලක් ඉදිරියෙන් යන ඔබට නිරන්තරයෙන් ඔබේ නාසයට ආහාර සකස් කරන එහෙම නැත්නම් ආහාර වෙළඳාමට තබා තිබෙන අවස්ථාවල ආන් නාසයට ආග්‍රහණය වෙන හරි අපූරු සුවඳක් දැනෙනවා. මේ සුවඳ නිසාම සමහරක් වෙලාවට ඔබේ කුසට ආහාර අවශ්‍ය නැති වුණත් ඒ මොහොතේ ඔබට කුසගින්නක් නැති වුණා ආන් ඔබ පුරුදු වෙනවා එහෙම නැත්නම් යොමු වෙනවා අර ආහාර සලට ගිහින් ආහාර මෙලදී ගන්න මොකද ඔබේ නාසයට අවශ්‍ය කරන සුවඳ එතනින් ලැබෙන නිසා සදහැවතුනි සමහරක් ආයතනවල මේ සඳහා වෙනමම કૃතිම සුවඳකාරක භාවිත කරනවා ආන් සමහරක් වෙලාවට ඒ අය සකස් කරන ආහාරයේ සුවඳ නෙවෙයි එතනින් එන්නේ එහෙමනම් අපේ අර මනස ඇතුලේ సంతානගත වෙලා තියෙන නාසය පිනවීම කියන මේ උවමනාවට සරිලන සැපයුමක් පමණයි ආන් එහෙමනම් ඒ අලෙවිසලෙන් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපේ වොමනාවට සරිලන මෙලදී ගැනීමක් අපි මුදල් ගෙවලා අතනින් අරගෙන ඒ විතරක් නෙවෙයි ඔබ ආහාර සලක් ළඟට ගියාම නිරන්තරයෙන් හොයන දෙයක් තමයි Tamanට අවශ්‍ය කරන ආහාර ලබා ගන්න මේ ආහාර සල ළඟ එහෙම නැත්නම් මේ ආහාර විකුණන ස්ථානයේ කොයිතරම් පිරිසිදුයිද කොයිතරම් ලස්සනද කියන එක. එනිසා හරි අපූර්වට සකස් කරපු පෙනුම ඇති ආහාර තමයි ඉස්සරහින් අපිට දකින්න ලැබෙන්නේ. ආන් ඇහැපිනවීම කියන එක ආහාරයේදී බලපානවා. සමහරක් වෙලාවට සුවඳ නෙවෙයි ඇහැපිනවීම මේ ආහාරයෙන් කෙරෙනවා නම් ඒ ආහාරයේ රස බලන්න අපේ හිත යොමු වෙනවා. කුසට අවශ්‍ය නිසා නෙවෙයි එහෙමනම් ආන් ඔබ ආහාර අරගෙන තියෙන්නේ මෙතනදී ඔබේ ඇස පිනවීමට අවශ්‍ය වෙච්ච නිසා ඊළඟ කාරණාව තමයි සදහැවතුනි ස්පර්ශයේ පවා සමහරක් වෙලාවට මේ ආහාර නිෂ්පාදනය කරන අය පාවිච්චි කරනවා ඒ නිෂ්පාදනය කරපු ආහාරය අතට අරගත්තාම අතට දැනෙන සුවය පවා කුසට ආහාර අවශ්‍ය නැතත් ඒ ස්පර්ශයට ඇති කැමැත්ත මත ඒක කුසට දාගන්න අපි පෙළඹෙනවා මේ විදිහට අපේ පංච ඉන්ද්‍රියන් අරමුණු කරගෙන තමයි ලෝක ආහාර නිෂ්පාදනය සිද්ධ කෙරෙන්නේ. ඒ වගේම ඔබ මේ කාරණා ඇතුළේ තේරුම් ගත යුතු දේ තමයි සදහැවතුනි. ආන් එහෙමනම් එදිනෙදා ජීවිතයේ අපි ආහාර ගන්නකොට අපේ ආමාශයට අපේ සිරුරට අවශ්‍ය විදිහටද ආහාර අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපේ පංච ඉන්ද්‍රියන් පිනවීම මුල් කොටගෙන ආහාර ලබාගෙනද තියෙන්නේ කියන කාරණාව ඒ නිසා කාරුණික සදැහැති පිංතුනේ ඔබ හරි මනෝඥව සහ බුද්ධිමත්ව වටහාගත යුතු කාරණාවක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ දේශනා කරපු කාරණාව ඇතුලේ ගැඹුරු විදිහට විග්‍රහ වුණත් ආර්ය විනය තුල එදිනෙදා ජීවිතේ අපි කොයිතරම්නම් ආහාරය කියන කාරණාව ඇතුලේ රැවටීමකට ලක් වෙනවද කියන එක සදහැවතුනි සමහර මිනිස්සු ඉන්නවා එදිනෙදා ජීවිතේ ඉතා අපහසුයෙන් දෑතේ වෙර වීරයෙන් යම්කිසි මුදලක් උපය ගන්න අය. ඒ වගේම සමයි සමහර මිනිස්සු ඉන්නවා මධ්‍යම පාන්තික තමන්ගේ මනස වෙහෙසවලා මානසික ශ්‍රමය හරහා යම් මුදලක් උපය ගන්න අය අර කියපු දෑතේ වෙර වීරයෙන් මුදල් හොයන අයට වඩා යම් සුවපත් ජීවිතයක් යම් වැඩි ආදායමක් ඒ අය ලබනවා ඇති. ඒ වගේම තමයි ලෝකේ සමහර ධන කුවේරයන් ඉන්නවා තමන්ගේ ව්‍යාපාර හරහා විශාල මුදලක් හොයන. හැබැයි ඔබ කල්පනා කළ යුතුයි මේ කියන තුන්ගොල්ලගෙම උදරේහි ප්‍රමාණය එක වගේ. නමුත් ඔවුන් කරන වියදම ආහාර වෙනුවෙන් ඒ ප්‍රමාණය පුරවන්න කරන වියදම එකිනෙකාට හරිම වෙනස්. එනිසා ඔබ සිහි කටයුතුයි මා අර පෙර සඳහන් කළ කාරණාව මේ කාරණාවත් එක්ක සංසන්දනය කරගෙන ආන් එහෙමනම් අපි ආහාර ගන්නවා කියලා එදිනෙදා ජීවිතයේ සිද්ධ කරන්නේ කුස පෙරවීම සහ සිරුරට අවශ්‍ය කරන පෝෂණය ලබා දීමටත් වඩා සසර ජීවිතයේ පුරාවට මේ සසරට ඇලීම ගැටීම ඇති කරන අපේ පංච ඉන්ද්‍රියයන් පිනවීම කියන කාරණාවට මුල් කරගෙනමයි කියන එක. ඒ නිසාම තමයි සදහැවතුනි ආහාර නිසා නොඑක් ලෙඩ රෝග ඇති වෙලා තියෙන්නේ. ඔය කාරණාව නිසාම තමයි සදහැවතනේ සමහරක් වෙලාවට තමන්ගේ උදරයට තමන්ගේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය තේරුම් නොගෙන තමන්ගේ පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහාම තමන්ගේ ආහාරය සකස් කරගන්න දරණ වෑයමේදී අපි අතින් අකුසල් වෙන්නේ. ආන් ඒ නිසාම සමහරක් වෙලාවට අපිට අමතර මුදලක් ඕන වෙනවා. ඒ මුදල හොයාගන්න බැරි වෙන තැනදී සමහරක් වෙලාවට අපිට සිද්ධ වෙනවා සදහැවතුනේ අපේ සදාචාරයත් අපේ සීලයත් බිඳගෙන ඒ කියන කාරණාවන් පසුපස්සේ හඹා යන්න. සමහර ආයතන තියෙනවා, සමහර ප්‍රදේශ තියෙනවා, සමහර සමාජයන් තියෙනවා අපේ රට තුලම. පුංචි කඩේකට ගිහිල්ලා අපි තේ කෝප්පයක් රුපියල් 10ට 15ට මිලදී ගන්නකොට ඒ තේ කෝප්පේම සමහරක් ආයතනවල රුපියල් 250ට 300ට අලෙවි වෙනවා ඔබ දැකලා ඇති. අර රුපියල් 10ේ තියෙන තේ කෝප්පේ තියෙන ගුණයම රසයම තමයි රුපියල් 250 හෝ 300 මිලදී ගන්න ඒ තේ කෝපේ තියෙන්නේ. නමුත් වෙනස මොකද්ද? මේ දේශනාව ඇතුලේ මා හැම මොහොතකම ස්පුට කරන කාරණාව තමයි අර රුපියල් 10 තේ කෝපේ ඇතුලේ සමහරක් වෙලාවට ඔබේ ඇස පින වෙන්නේ නැහැ. ඒ රුපියල් 10 තේ කෝපේ ඇතුලේ සමහරක් වෙලාවට ඔබේ නාසය පින වෙන්නේ නැහැ. ඒ තේ කෝපේ ඇතුලේ සමහරක් වෙලාවට ඔබේ ස්පර්ශය පින වෙන්නේ නැහැ. නමුත් අර ඉහළ මිලකට ඔබ ලබා ගන්න එකම ප්‍රමාණයේ යුක්ත ඒ තේකෝපයේ ඇතුලේ ඒ ආයතනය තුළ ඔබේ නාසයට ඕන කරන පිනවීම ලබා දීලා තියෙනවා. ඊළඟට ඔබේ ඇහැට ඕන කරන පිනවීම එතන ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබේ සිරුරට ඕන කරන ඒ ඇස් ස්පර්ශය කියන පිනවීම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ මනසට අවශ්‍ය කරන මානසික උවමනාව පුරවන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරලා තියෙනවා. ආන් එහෙමනම් ඔබේ පංචේන්ද්‍රයන් පිනවීමට ඇති උවමනාවම නෙවෙයිද කියලා බලන්න එකම තේකෝපේ මිල වෙනස් වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. මේක ගැඹුරින් ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් කෙනා තමයි සරල බවටපත් වෙන්නේ. සදහැවතුනේ ශාසනය තුල ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ සරල බව කියලා එකක් උගන්වනවානේ. ඒ සරල බව කියන එක ඇතුලේ තියෙන්නේ නොකා නොබී ඉන්න එක නම් නෙවෙයි. ඒ සරල බව ඇතුලේ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නොනිදා ඉන්න එක නම් නෙවෙයි. ආන් එහෙමනම් සරල බව කියන කාරණාවත් මේක ඇතුලේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරල බව කියලා ජීවිතයේ උගන්වන්නේ කුසට අවශ්‍ය කරන සිරුරට අවශ්‍ය කරන ආහාර ලබා ගන්න එක. සිරුරට අවශ්‍ය කරන නිින්ද ලබා ගන්න එක මිසක් මනසට අවශ්‍ය කරන ඇසට අවශ්‍ය කරන නාසයට අවශ්‍ය කරන ඒ ස්පර්ශයට අවශ්‍ය කරන ආහාර හෝ නිින්ද ලබා ගන්න එක නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. සදහැවතුනේ ආර්ය මාර්ගය තුල තථාගත බුදුරජාණන් වහන්සේ තමන්ගේ භික්ෂූන් හික්මවනකොට මේ ආදී ශික්ෂාපද සමූහයක් දේශනා කරනවා. ශේකියා කියන ධර්ම කාරණා ඇතුලේ බුදුරජාණන් වහන්සේ එක තැනක විග්‍රහ කරනවා භික්ෂුන් වහන්සේලා තමන්ගේ පාත්‍රයේහි මුව විට දක්වා එහෙම නැත්නම් පාත්‍රයේ පිරෙනතුරු ආහාර ලබා නොගත යුතු බව යම් කිසි සදැහැති දායකයෙක් හෝ දායිකාවක් ආහාර පූජා කරනවා නම් පෙරත්ත කරමින් කැමැත්ත පළ කරමින් තමන්ගේ දකුණු අතින් තමන්ගේ පාත්‍රයේ වසාගත යුතු බව දේශනාවේ සඳහන් වෙනවා ඒක සංකේතයක් ඔබ තේරුම් ගත යුතුයි මේ කියන කාරණාව සමහරක් වෙලාවට අපි වටේ අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර තියෙන්න පුළුවන්. අපි වටා අර මා ප්‍රකාශ කළ විදිහට අපේ net ගත සිත නාසය ආකර්ෂණය කරගන්න විදිහට සකස් වෙච්ච ආහාර තියෙන්න පුළුවන්. හැබැයි මේ හැම මොහොතකම ඔබ ප්‍රඥාවන්ත විය යුතු වෙනවා. කුමක්ද මා තෝරාගත යුත්තේ කියන කාරණාව. සදහැවතුනි බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ අපි ආහාර ගන්න විදිහ කියලා දෙන්න නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ අපි මුදල් හරි හම්බ කරන විදිහ කියලා දෙන්න නෙවෙයි. ලෝකයට තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අපි නිදා ගන්න ඕනේ කොයි විදිහටද කියලා කියලා දෙන්න නෙවෙයි ලෝකයට බුදවරු පහළ වෙන්නේ සසර ගමන නිම කරලා ආර්ය විනය තුල ගමන් කරන හැටි කියලා දෙන්න විතරයි නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ සසර දුක නිවීම වෙනුවෙන් කරන ලද දේශනා ඇතුලේ ලෞකික දුක නිවීම පිණිසද අපිට දේශනාවන් අඳුනගන්න පුළුවන්. මේ ගුවන්විදුලි සංස්ථාව හරහා නිරන්තරයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන පින්වන්ත ලොකු කුඩා ඔබ හැම දිනාටම මැදින් ඉරක් ගහලා වෙන් කරනවා වගේ තේරුම් ගන්න පුළුවන් හරි අපූර්ව කාරණාවක් මම පැහැදිලි කරලා දෙන්නම්. සදහැවතුනි හරි ලස්සන සූත්‍ර දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉන්දක කියන සූත්‍රය ඒ වගේම ඔබ හැම කෙනෙක්ම අහලා ඇති සප්ත සූර්යෝද්ගමන වගේ සූත්‍ර විතක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ අසරට පැමිණිලා උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අර අහසෙහි පායලා තියෙන තරු ඒ තරු වලට පුළුවන් ද ස්වාමීනි අපිට බලපෑමක් කරන්න අද කාලේ වුණත් ඔබ අහලා තියෙනවා ජ්‍යොතිෂය නක්ෂත්‍රය නැකත් ශාස්ත්‍රය වගේ කාරණා ඇතුලේ ඈත තියෙන ග්‍රහ තාරකා වලින් මිනිස් ජීවිතයට එදිනෙදා කටයුතු වලට යම් බාධාවක් ඇති වෙන බව ප්‍රකාශ වෙනවා. ඒ කාරණාවමයි මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ආන් විමසන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයාට උත්තර දෙන්නේ නැහැ. දවල් කාලෙත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා මේ භික්ෂුව අර විදිහටම ප්‍රකාශයක් කරනවා ස්වාමීනි ග්‍රහ තාරකාවලට අපිට එහෙම බලපෑමක් කරන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ දවල් යාමේත් නිහඬයි සවස් යාමේද බුදුරජාණන් වහන්සේ ළඟට එන මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය අහසේ තියෙන තාරකාවලට අපිට එහෙම බලපෑමක් කරන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ සවස් යාමේ රාත්‍රී යාමේ මේ භික්ෂුව මිදුලට එක්කගෙන ගිහින් ඈත අහසට අත දිගු කරලා මේ භික්ෂුවගෙන් විමසනවා මහන අර ඈත අහසේ බබලන ග්‍රහ තාරකාව නුඹට පේනවද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමයි මට පේනවා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් විමසනවා මහන ඔබ මොකද හිතන්නේ ඔය ඈත තියෙන ග්‍රහ තාරකාව ඔතන ඔය විදිහටම මේ වෙලාවේ තියෙනව ඇතිද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙනෙන විදිහට නම් ඒ ඈත තියෙන ග්‍රහතාරකාව එතන තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන ඔය ඈත තියෙන ග්‍රහතාරකාව කොපමණ දුරින්ද තියෙන්නේ කියලා මිනිස් හිතකට හිතලවත් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. සදහැවතුනි පාසල්වල විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ දන්නවා ආලෝකයේ එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන යම්කිසි කාලයක් ගත වෙනවා. ආන් කිලෝමීටර වලින් සැතපුම් වලින් මිලියන ට්‍රිලියන ගණනක් දුරින් තියෙන ග්‍රහ තාරකාවල ආලෝකය පෘථිවි තලයට පැමිණෙන්නටත් වසර 10000 ගණනක් මිලියන ගණනක් ගත වෙනවා. එහෙමනම් අද අප පෘථිවියේ ඉඳලා අද රාත්‍රියේ අහස බලනකොට අපිට පේන ග්‍රහ තාරකාව ඇත්තටම අද පායලා තියෙන තරුවක් නෙවෙයි. මීට වසර මිලියන ගණනකට එහා පැත්තේ පායපු තරුවක්. ඒ කියන්නේ අද අපි ඒ තාරකාව දැක්කත් සමහරක් විටක ඒ ග්‍රහ තාරකාව අද එතන නෑ ඒක විනාශ වෙලා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයට මේ භික්ෂුවටද දේශනා කරනවා මහන ඔබ ඇත්තටම තියෙනවයි කියලා හිතාගෙන ඉන්න ඔය අහසේ තියෙන තරුව අද වෙනකොට ඇත්තටම එතන ඇති එකක් නෙවෙයි මීට වසර දහස් ගණනකට එහා පැත්තේ පුපුරලා ගිය එකක් ඒ නිසා කවදාවත් අපිට තියෙනවා යයි විශ්වාසවත් කරන්ට බැරි ග්‍රහතාරකාවක ඇති බලපෑම මත ඉඳගෙන නෙවෙයි ඔබ ජීවිතේ පවත්වන්න ඕනේ. ඇත්තටම සසර ජීවිතය තුළ මේ ජීවිතය තුළ පවතින්නේ කුමක්ද කියන කාරණාවන් සිහිමනාව, තමන්ගේ සිරුර, තමන්ගේ මනස කියන මේ දෙක පිළිබඳ අධ්‍යයනයකයි ඉන්න ඕනේ කියලා උන්වහන්සේ එතනදී දේශනා කරනවා. මේ කාරණාව මේ ප්‍රස්තුතයට මේ වෙලාවේ මම ගලපන්න හේතුව තමයි සදහැවතුනේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ මහිමය ඔබට පෙන්වන්න. තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කොයිතරම්ද කියනවා නම් උන්වහන්සේ 45 අවුරුද්දක බුද්ධ ජීවිතයේ සසර දුක නිවීම පිළිබඳව දේශනා නොකොට මේ ලෝක විෂය පිළිබඳව දේශනා කළා නම් අද විද්‍යාඥයෝ ගොඩක් දෙනකොට කිසිවක් අවශ්‍ය නැහැ හොයාගන්න මොකද උන්වහන්සේට තිබුණා ඒ සියල්ල කියලා දෙන්න. හැබැයි මා පෙර සඳහන් කළා වගේ බුදුවරු ලෝකයට පහළ වෙන්නේ සදහැවතුනි සසර දුක නිවීම ගැන කියන්න මිසක් ලෝකය පිළිබඳව කියලා දෙන්න නෙවෙයි අපි ආහාර ගන්න විදිහ කියලා දෙන්න නෙවෙයි ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝරත්නයට ඔය කියන සසර දුක නිවීම කියන ගමනේ යනකොට තමන්ගේ කයෙහි පැවැත්ම මනසෙහි පැවැත්ම නිරෝගී භාවය ආරක්ෂා කරගන්න දේශනා කරපු දෙයක් තමයි විකාල භෝජනය කියලා කියන ශික්ෂා පදය ඒ නමුත් අර විශ්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සසර දුක නිවීම පිළිබඳ කරන දේශනා ඇතුලේ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාරණා ඕන තරම් අපිට හොයා ගන්න පුළුවන් වගේ අර විකාල භෝජන කියන ශික්ෂා පදය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පමණ දැනගෙන ආහාරගත යුතුයි කියන කාරණාව ඔබේ ජීවිතේ සමෘද්ධිමත් කරගන්න පහසු කරගන්න හේතුවක් වෙනවා. එනිසා ඔබ සිහි කරගන්න අපේ කුසට අපේ සිරුරට අවශ්‍ය තරමේ ආහාර ප්‍රමාණයක් මිසක අපේ ඇසට අපේ නාසයට අපේ මනසට අපේ ස්පර්ශයට ඕන කරන ආහාර නෙවෙයි අපි ලබාගත යුත්තේ කියලා මේ කියන කාරණාව ඔබේ දරුවන්ට උගන්වන්න පුළුවන් නම් જાතියක් විදිහට අපේ જાතිය නිරෝගිමත් જાතියක් බවට පත් කරගන්න පුළුවන් ලෝකේ මිනිස්සු මිය යන අයගෙන් 160කට වඩා මිය යන්නේ එක්කෝ ආහාර උණතාවයක් නිසා එක්කෝ ආහාර ලබා ගැනීමේ අධිපරිභෝජනය නිසා ඒ වගේම අවසාන වශයෙන් බෞද්ධයන් විදිහට ඒ වගේම අන් අයගේ දුක දන්න මිනිස්සු විදිහටත් අපි යම් කාරණාවක් මෙතනදී එකතු කරගත යුතුයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ තරමට අනේකාගේ කුසගින්න පිළිබඳව යම් කිසි කෙනෙක් දන්නවනම් එයා කිසිම දවසක තමන්ගේ අතට ගත්ත බත් පතෙන් බත් සරලුවක්වත් තව කෙනෙකුට දන් නොදී වළඳන්නේ නැහැ කියලා. එනිසා ආහාරය කියන එකයි ලෝකේ හැම ජීවියෙකුටම අංක එක වෙන්නේ. එනිසා ඔබට අද වළඳන්න යම් ආහාරයක් තියෙනවා නම් ඔබ සතුටු වෙන්න සැබෑවතුනේ ලෝකයේ මිලියන 795ක් මිනිස්සු කුසගින්න ඉන්න වෙලාවක තමයි අපි ආහාරය ගැන මේ විදිහට දේශනාවක් කරන්නේ. එනිසා අපිට කරන්න වෙලා තියෙන දේශනාව වැඩිපුර ආහාර ගන්න එපා කියලා ලෝකයේ අනන්ත මිනිස්සු කුසගින්න ඉන්න වෙලාවක එනිසා අවසාන වශයෙන් මේ දේශනාව ඇතුලේ ඔබට අපි දෙන අවවාදය තමයි තමන්ගේ අතට ගන්න බත්පතෙන් බත් සරලුවක්වත් තව කෙනෙකුට දන් දෙන්න හිත පුරුදු කරගන්න ආන් එහෙම පුරුදු කරන කෙනෙකුටත් අර විදිහේ ආහාර ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එකෙන් දුර වෙන්න පුළුවන් වගේම කායික මානසික නිරෝගී භාවය මෙලව සසර වශයෙන් ලැබීමේ හැකියාවද තියෙනවා එනිසා පින්වතුනි මේ දේශනාව ඇතුලේ අද දවසේ ආර්ය විනයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් එදිනෙදා ඔබේ ලෞකික ජීවිතයේ සුව සම්පන්න භාවය ඇති කර ගැනීම පිණිස ගලපගන්නේ කොහොමද කියන එකයි සාකච්ඡා කළේ අද දවසේ සිද්ධ කළ මේ දේශනාවේ උතුම් අනුහසෙන් ඔබ අප හැම දෙනාට නිරුක් නිරෝගී භාවයේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති උතුම් ධර්මානුශාසනාව ප්‍රදත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මෙළුවන්ගොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කිරීමට උන්වහන්සේට ශක්තිය ධෛර්යයක් වේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවායි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මේ ධර්මදේශනාවේ සංස්කෘතිකයක් හෝ කැසට් පටයක් ගුවන්විදුලි සංස්ථාවෙන් ලබාගත හැකි කතා කරන්න ජාතික ගුවන්විදුලියට දුරකථන අංකය 011 30 710යි 82 011 30 710යි 82 ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා